තෙරුවන් සරණයි. අපි පුරුදු විදිහට අරගෙන යන සතිපට්ඨාන දේශනා මාලාවේ ධම්මානුපස්සනා කොටසේ ඊළඟ දේශනාව විදිහට තමයි අද දේශනාව අරගෙන එන්නේ. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී මේ නීවරණ ධර්මනේ මුලින්ම ධම්මානුපස්සනා කොටසේ භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ. එහි තියෙන ව්‍යාපාද නීවරණය සම්බන්ධයෙන් තමයි අද කතා කරන්නේ. ගිය සතිය අපි ගිය දේශනාවෙන් කාමච්ඡන්ද නීවරණය සම්බන්ධයෙන් සරල සරල කාරණා ටිකක් අපි ඉදිරිපත් කරා. ඉතින් ඒ දේශනාවේදී මම සඳහන් කරා මේ නීවරණ ධර්ම ගැන ආකාර පහකට සතිය පිහිටවන්න භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා කියලා. ඉතින් ව්‍යාපාද නීවරණය සම්බන්ධයෙන්ුත් එහෙමම තමයි අපිට සතිය පවත්වන්න තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් සරල විස්තරයක් ඉදිරිපත් කරනවා නම් මේ සම්බන්ධව අපි බණට අහලා තියෙනවා ධර්මයේ අහලා තියෙනවා අටලෝ දහමින් කම්පා නොවන හිතක් හදාගන්න ඕනි. ඒක තමයි නිවන කියලා. ඉතින් ඇත්තටම නම් අපි මේ අටලෝ දහමින් කම්පා වෙනවද නැද්ද කියන එක මැනගන්න ගොඩක් හැකියාව තියෙන ව්‍යාපාදයේ කියන නීවරණය හරහා. අපි දේවල් වලට සැලෙනවද කියන එක. මොකද අටලෝ දහමේ කියන මේ காரணා අටේ අපි අකමැති කාරණා හතරක් තියෙනවා. අපි අලාභ වෙනවට කැමති නැහැ. අපි දුකක් වෙනවට කැමති නැහැ. අපි නිന്ദා අපහාස වෙනවට කැමති නැහැ. අපි කීර්තිය අයසක් වෙනවට කැමති නැහැ. ඉතින් ඒ අකමැති හැම තැනකදීම අපේ මනස කැටීමකට තමයි ලක් වෙන්නේ. ද්වේෂයක් තමයි එන්නේ, ව්‍යාපාදය තමයි එන්නේ. එතකොට ඒ අලාභ, කීර්ති, ප්‍රශංසා නැතිකම, අයස, දුක, නිന്ദා අපහාස මේ දේවල් නැති වෙන මේ දේවල් ලැබෙනකොට මේ නරක පැති හතර ලැබෙනකොට අපි සැලෙනවද ගැටෙනවද කියන එක දැනගන්න ව්‍යාපාද නීවරණය එන්න ඕනි ඇවිල්ලා ඒකට මුහුණට මුහුණ දාලා ඉන්න පුළුවන්කම තියෙන්න ඕනි අන්න එතනදි තමයි අපි අටලෝ දහමින් කම්පා වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් එහෙම නැතුව ඔබ හිතන්න එපා සමහර කෙනෙකුට මේ ව්‍යාපාදයේ द्वේෂය කියනකොට බය දුවන්න හිතනවා වෙන්න පුළුවන් ගොඩක් අය බයයි බය දුවනවා හැංගෙනවා ඕනනම් ඔබට මෛත්‍රිය දාන්නත් පුළුවන් හැබැයි මතක තියාගන්න අටලෝ දහමින් කම්පා වීමේ ගුණය ওই ක්‍රම දෙකෙන් එකකටවත් එන්නේ ඔබ මේ द्वේෂයට ව්‍යාපාදයට බයේ දුවන තාක්කල් ඔබට අටලෝ දහමින් කම්පාන වෙන ගතිය එන්නෙත් නැහැ. ඔබ මෛත්‍රී කරන තාක්කල් ඒ ගුණය එන්නෙත් නැහැ. ඔබට මේ අටලෝ දහමින් කම්පාන වෙන ගතිය මානසිකත්වය හදා ගන්න වෙන්නේ ව්‍යාපාද නීවරණය නැත්තම් द्वේෂයට ව්‍යාපාදයට මුහුණට මුහුණ දාලා කටයුතු කරන <clears throat> විපස්සනා ක්‍රමය පුරුදු කරොත් තමයි ඔබට ඒ ගුණය එන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය හදා ගන්න ඕන නම් මේ ව්‍යාපාදයට එන්න ඉඩ දෙන්න ඕනේ. ඒක හරහා යන්න ඕනේ. ඉතින් මේ අපි අහලා තියෙනවා අපේ භාග්‍යතුන් වහන්සේ ළඟ මහා කරුණා ගුණයක් තිබ්බා කියලා. මහා කරුණා ගුණය උන්වහන්සේගේ එළියට ආවේ. උන්වහන්සේගේ චිත්ත સંතාණයේ තිබුණු මහා කරුණා ගුණය එළියට ඇදලා ගත්තේ කවුද කියලා ඇහුවොත් ඔබට දෙන්න උත්තරයක් තියනවාද කියලා බලන්න. ඒ මහා කරුණා ගුණය එළියට ඇදලා ගත්තේ දෙව්දත් තෙරුන් වහන්සේ. හැබැයි අපි පුරුදු වෙලා ඉන්නේ දෙව්දත් තෙරුන් වහන්සේට වෛර කරන්න. අඩු ගානේ උන්වහන්සේට ගෞරවණීයව කතා කරන්නවත් නැහැ. මොකද අපිට සම්ප්‍රදායෙන් උගන්වුවේ ඒ ඒ විදිහේ දේවල්. නමුත් අපේ අයට තේරෙන්නේ මේ මහා කාරුණික බුදු කෙනෙක් ලොවට දායාද වුණේ දෙව්දත් තෙරුන් වහන්සේගේ පිහිටෙන් කියන එක. සංසාරයක් පුරා උපදින ආත්ම ගානක හතුරෙක් විදිහට වෛරක්කාරයෙක් විදිහට හානි කරන්නෙක් විදිහට ළඟින් හිටපු නිසා තමයි දේවදත්තර උන්වහන්සේ භාගතුන් වහන්සේගේ මනසේ මහා කරුණා ගුණය එළියට ආවේ. නැත්තම් ඒක එළියට එන්නේ හැංගිලා තියෙනවා. ඒ වගේ තමයි අපේ මනසෙත් මේ ලෝකේ හැලහැප්පීම් වලට, පෙරලි වලට සමසේ මූණ දෙන්න පුළුවන්. සමහිත පවත්වන්න පුළුවන්. මධ්‍යස්ත වෙන්න පුළුවන්. උපේක්ෂා වෙන්න පුළුවන්. කරුණාව වෙන්න පුළුවන්. අනිත් අයගේ මානසිකත්ව තේරුම් ගන්න පුළුවන් තැනට එන්න නම් අපේ මනසේ ව්‍යාපාදයේ द्वේෂය හටගන්න දේවල් වෙන්න ඕනි. ව්‍යාපාදයේ द्वේෂය එළියට එන්න ඕනි. ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඒකට මූණ දීලම තමයි අපිට द्वේෂයේ ව්‍යාපාදයේ නූපදින තැනකදී අර කියන අටලෝ දහමින් කම්පාන වෙන ගතිය එන්න පුළුවන් වෙන්නේ. ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ඉතින් සතිය අවශ්‍යයි. සතිය හරහා තමයි මේ සිද්ධි මාලාව සිද්ධ වෙන්නේ. ඒ නිසා හිතන්න එපා සතිමත් බව. මයින්ඩ්ෆුල්නස් සිහිය කියන එක නැතුව මේ ගමන යන්න පුළුවන් කියලා. ඉතින් අර අපි කලින් සඳහන් කළා වගේ සම්ප්‍රදායානුකූලව කටයුතු කරන කෙනෙකුට ගොඩක් වෙලාවට කරන්නේ මේ දේවල් වලට බය දුවනවා නැත්නම් මෛත්‍රිය දානවා. එතකොට මතක තියාගන්න ඒක සාර්ථකම ක්‍රමේ නෙමෙයි අතිසාර්ථක ක්‍රමේ නෙමෙයි ලෝකේ ඕනම සත්වයේගේ මනසක හට ගන්න ඕනතරම් බලවත් द्वේෂයකට ව්‍යාපාදයකට වරුතු දෙන එකම බෙහෙතයි තියෙන්නේ එකම ආයුධයයි තියෙන්නේ ඒ තමයි විපස්සනා ක්‍රමයට මේ භාගතුන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය කියලා දෙන ක්‍රමයට द्वේෂයට මුහුණට මුහුණ දාන එක. ඉතින් මේ ඒ නිසා මතක තියාගන්න ගොඩක් අය හිතනවා මේ භාවනා කරද්දී අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ මේ පැත්ත ගැනනේ. භාවනා කරද්දී හිත හදන්න යද්දී කරදර බාධක එනකොට ගොඩාක් අය චරුචරු ගන්නවා. නාහෙන් අඬනවා, බයේ දුවනවා, ඊට පස්සේ අතෑරලා යනවා. කරන ආපු වැඩෙත් අතහරිනවා. අනේ මේ කරදර එනවා වැඩි භාවනා කරන්න ගත්තාම කියලා අතහරිනවා. ඇත්තටම නම් ඔබ දන්නවද භාවනා කරද්දී භාවනා කරන එකට බාධා එන්න ඕනි අපිට මේ දේවල් කෙරෙහි සමහිත පවත්වන්න පුළුවන්ද කියන එක පරීක්ෂා කරන්න. බාධා එන්නේ නැතිනම් අපිට කවදාවත් ඒ ගුණය හදාගන්න බෑ. ඒ නිසා යෝගාවචරයෝ දැනගන්න ඕනි භාවනා කරද්දී කරදර එනවාමයි කලින්ට වැඩිය ප්‍රශ්න එනවාමයි බාධා එනවාමයි එන්නේ හොඳකට. අපේ මනස ලෙවල් අප් කරන්න අපේ මනස ඉවෝල්ව් කරන්න පරිණාමය වෙන්නමයි එන්නේ මේ ඉන්න මට්ටමට වැඩිය ඉහළ මට්ටමකට මනස දියුණු කරගන්න අවස්ථාවක් සලසලා දෙන්න තමයි බාධා කරදර එන්නේ. හැබැයි අපිට සම්ප්‍රදායෙන් ආගමෙන් පුරුදු කරේ ඒවට බය දුවන නැත්නම් ආරක්ෂක වැටක් හදාගන්න ඒවට වෛර කරන්න. ඒ නිසා මේ ක්වොලිටි එක මේ ස්කිල් එක අපේ හැදෙන්නේ නැහැ. හැදෙන්න නම් මේ කරදරයකට බාධාවකට මුහුණට මුහුණ දාන්න පුළුවන් වෙන්න ඕනේ. කරදරයක් බාධකයක් හමුවේ අපේ මනසේ හට හටගන්නේ ගොඩාක් වෙලාවට ද්වේෂමූලික හැඟීමක්. ඒකට මුහුණට මුහුණ දාලා ඉන්න පුළුවන්ද කියන එකයි අපි හදාගන්න ඕනේ. අන්න එතකොට තමයි අපි හිතක් හිතක පෞරුෂය කියන එක හැදෙන්නේ. හිතක් උපේක්ෂාවකට යන්නේ. හිතක් දැඩි වෙන්නේ. කොච්චරද කියනවා නම් ඔබ පින් කරලා බණ අහලා දන් දීලා ප්‍රාර්ථනා කරනවනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වෙන්න කියලා ත්‍රිලක්ෂණය අවබෝධ වෙන්න කියලා ඔබ දන්නවද ඇත්තටම නම් මේ ත්‍රිලක්ෂණය කියන එක අවබෝධ වෙන්නේ ඔය හරහා විතරයි ත්‍රිලක්ෂණය පේන්න ගන්නවා මේක නිකන් අවබෝධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරාට ඩොග් ගාලා ඇවිල්ලා අවබෝධයක් වෙන්නේ නැහැ අපිට අනිත්‍ය වෙන හැටි වෙනස් වෙන හැටි වෙනස් වීම නිසා පෙලීමක් හට ගන්න හැටි ඒ වෙනස් වෙමින් පෙලීමක් ගෙනල්ලා දෙන මේ ධර්මතා මට අවශ්‍ය විදිහට වශී කරන්න බැරි බව වසඟේ තියන්න බැරි බව අනාත්ම සංඥාව කියන එක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංඥා ටික පේන්න ගන්නවා වැටහෙන්න ගන්නවා දැනෙන්න ගන්නවා ඒ හරහා තමයි ත්‍රිලක්ෂණ අවබෝධ වෙනවා කියන එක වෙන්නේ එහෙම නැත්නම් මේ ඇස අනිත්‍යයි ඇසට පෙනෙන රූප අනිත්‍යයි කිය කියා මුමුණ මුමුණ හිටියට ඕක වෙන්නේ නැහැ නැත්නම් ඒ අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කර කර හිටියට ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ පෞරුෂයක් සහිතව දේවල් වලට නොසැලෙන මනසක්, දැඩි හිතක්, පෞරුෂයක් තියෙන, එඩිතර හිතක්, ත්‍රිලක්ෂණය දැකීම හරහා එවන් හිතක් හදාගන්න අපිට කරන්න තියෙන එකම දෙයයි මේ ව්‍යාපාද, द्वේස, අවුස්සන කරදර බාධක එන්න ඕනේ. ආවට පස්සේ ඒවට මුහුණට මුහුණ දාලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ හරහා තමයි අර ධම්මපදයේ ප්‍රසිද්ධ ගාතාවක් තියෙන්නේ නහි වේරේන වේරාණී කියලා. ඒක මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. කියන්නේ වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ. අවෛරයෙන් සංසිඳෙන්නේ කියලා. ඔක කිව්වට අපිට ඔක ගන්න බෑ හිතලා. ඔය තැනට මනස එන්නේ මෙන්න මේ ක්‍රමයේ හරහා විතරයි. වෛරයට අවෛරී මනසක් තියාගන්න පුළුවන් වෙන්නේ වෛරයට මොන දාන්න පුළුවන් උණු කෙනාට විතරයි. වෛරය දිහා මධ්‍යස්ථ හිතින් බලන්න පුළුවන් උණු කෙනාට තමයි අවෛරී මනස එන්නේ. ඔබ හොඳට බලන්න අපි හිතන් ඉන්නේ මේ වෛරයට මෛත්‍රී කරන්න ඕනි කියලා. නිකම් බලන්න ඔබ මෛත්‍රී භාවනාව කරන්නේ කිසිම ප්‍රශ්නයක් නැති වෙලාවක. කරදර නැති වෙලාවක. කරදරයක් ආපු වෙලාවට මොකද්ද බලන්න වෙලා තියෙන්නේ? මෛත්‍රිය කැලේ. මේ වෙලාවට මෛත්‍රිය නැහැ. ඒ කියන්නේ මේ ප්‍රශ්නයක් කරදරයක් නැති වෙලාවට, द्वේෂය එන්නේ නැති වෙලාවට තියෙන බෙහෙතකින් අපිට වැඩක් නැහැ අපිට ඕනේ ලෙඩේ තියෙන වෙලාවට බෙහෙත ඕනේ. ඉතින් මෛත්‍රී කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ෂෝක් එකට තියෙන හොඳ වෙලාවක නම් මෛත්‍රිය හොඳට කරත් හැකියි. ප්‍රශ්නයක් කරදරයක් ආපු වෙලාවට ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මේ වෛරයට අවෛරී මනසක් තියාගන්න පුළුවන් මානසිකත්වය හැදෙන්නේ ද්වේෂයට ව්‍යාපාදයට මුහුණට මුහුණ දාලා බලන්න පුළුවන් හැකියාව આવොත් විතරයි. ඉතින් අපි කලින් වීඩියෝ එකේ සඳහන් කළා වගේ මේ නීවරණ දිහා බලන්න තියෙන ආකාර පහකට. දැන් අපි කලින් වීඩියෝ එකේ සඳහන් කළා ඒ විදිහටම මේ ව්‍යාපාදය, ද්වේෂය කියන එක මනසේ තියෙනවා නම් තියෙන බව දැනගන්න. අපි කියන්නේ ඕක ඉක්මනට නැති කරගන්න. මේ මේ මේ විපස්සනාව කියලා පුරුදු කරන අය මේ සතිය පුරුදු කරන අයත් එහෙම තමයි උපදෙස් දෙන්නේ ගොඩක් වෙලාවට. ව්‍යාපාදයක් ඇවිල්ලා නම් ද්වේෂයක් ඇවිල්ලා නම් ඕක ඉක්මනට නැති කරගන්න. ලැජ්ජයි ඕක වහ ගන්න. එහෙම කියන්නේ. මේක වහන්න තියෙන දෙයක්වත් මේක නැති කරන්න තියෙන දෙයක්වත් නෙමෙයි. ද්වේෂය හටගෙන තියෙනවා නම් මනසේ ව්‍යාපාදේ හටගෙන තියෙනවා නම් හටගෙන තියෙන බව දැක ගන්න. ඒ කියන්නේ ඇති ව්‍යාපාදේ ඇති බව දැක ගන්නවා. ඊට පස්සේ මේ ඊළඟට දෙවණියට කියලා දෙන්නේ මේක නැත්තම් ව්‍යාපාදේ අපේ මනසේ නෑ කියලා සංසුන් සාමකාමී තත්වයක ඉන්නකොට ව්‍යාපාදේ අපේ මනසේ නැතිනම් දේශේ නැතිනම් ඒ නැති බව ඒ වෙලාවේ දැක ගන්න කියලා කියන්නේ. ඊළඟට කියනවා ව්‍යාපාදේ නැති හිතක ව්‍යාපාදේ පැන නැගගෙන එන හැටි ව්‍යාපාදේ හටගෙන එන හැටි ව්‍යාපාදේ චුට්ටු චුට්ට එන හැටි අවදි වෙලා ඒක දකින්න කියනවා මේ ව්‍යාපාදය නැති මානසිකත්වයක ව්‍යාපාදේ හැමින් හට ගන්න හැටි. ඒ කියන්නේ ව්‍යාපාදේ මුල දකින්න කියලා කියන්නේ. ව්‍යාපාදයේ ඇතිවීම දකින්න කියලා කියන්නේ. එතකොට ව්‍යාපාදයේ හටගැන්ම දකින්න නම් ව්‍යාපාදය නැති මොහොතෙත් සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉද්දී සති ධාරාව අකණ්ඩව පවත්වදි තමයි ව්‍යාපාදය නැති මනසේ ව්‍යාපාදයේ හටගන්න එක අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ තියෙන ව්‍යාපාදය ගෙවිලා යන හැටි දකිනවා. තියෙන ව්‍යාපාදය ගෙවිලා යන හැටි දකිනවා. ඒක හෙමින් හෙමින් ඒකේ බල බිඳිලා ඒක නැති වෙලා යන හැටි දකිනවා. ඒ කියන්නේ ව්‍යාපාදේ හට ගන්න මොහොතේ පටන් අවසානයේ ගෙවි යන තාක් අකණ්ඩ සති ධාරාව පවත්වන්න කියන එක මේ කියන්නේ. එතනින් එහාට මුකුත් කරන්න කියන්නේ නැහැ. එතනින් එහාට වෙන්නේ මොකක්ද කියන එක එතනින් එහාට ලැබෙන අත්දැකීම අනුව තමයි යෝගාවචරය අත්දකින විදිහ අනුව තමයි ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා තීරණය කරන්නේ. අන්තිම පස්වෙනි එක තමයි යම් දවසක ස්ථීර මාර්ගඵල වශයෙන් මේ ව්‍යාපාදේ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වුණා නම් ඔන්නේ යෝගාවචරයට ඒකත් අහු වෙනවා. මේ අදනම් මේ ව්‍යාපාදය දුරු වුණේ ස්ථීරවමයි කියලා. එතකොට මේ අපි අර මුල ඉඳලා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කාණ්ඩවල ඉඳලා හෙමින් හෙමින් මේ සතිය දියුණු කරගෙන ගමනක මේ සියුම් නමුත් දැඩි බලවත් අවස්ථාවන් එක තමයි මේ ගනුදෙනු කරන්නේ. මොකද අපි නීවරණ ධර්ම නීවරණ ධර්ම කියන්නේ එන්න ඉඩක් නොදිය යුතු කිසි ලෙසකින්වත් සාදර නොවිය යුතු බාර නොගත යුතු හානිකර ධර්මතාව විදිහට අපි දැකලා තියෙනවා. නමුත් මේ ධම්මානුපස්සනා කොටසේදී ඒවත් තුල තමයි ධර්මයේ තියෙන්නේ කියන එක තමයි අපි මේ දකින්න යන්නේ. අපි කලින් පිළිකුල් කරපු වෛර කරපු නරකයි කියලා හිතපු ධර්මතා තුලම ධර්මයේ තියෙනවා කියන එක දැක ගන්න තමයි මේ යන්නේ. ඉතින් ඒකට නීවරණ ධර්ම වලට එන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට තමයි ඒකේ ධර්මයක් තියෙනවා මේක ධර්මතාවයක් විතරයි කියන එක වැටහෙන. ඉතින් ව්‍යාපාදයට එන්න ඉඩ දෙන්නේ නැතිනම් ව්‍යාපාදයේ එන එක අපි පිළිකුල් කරනවා නම්, හෙලා දකිනවා නම්, බය දුවනවා නම් කොහොමද මේ තුල තියෙන මේ ධර්මතාවය අපි දකින්නේ? ඒකයි මම කලින් දේශනාවෙත් කිව්වේ අපි මුලදී නීවරණ ධර්ම හතර විදිහට බැහැර කළාට ධම්මානුපස්සනා කොටසදී නීවරණ ධර්ම ටිකම තමයි කමඨහන බවට පත් වෙන්නේ. ඒ හරහාම තමයි ධර්මය දකින්න තියෙන්නේ. ඒ නිසා මේ නීවරණවල ඔක්කොගෙම එකම විදිහේ කතන්දර ටිකක් තියෙන්නේ. ඉතින් අද දේශනාව කෙටියෙන් ඉවර කරනවා. අපි ඊළඟ නීවරණ ධර්මයෙන් තීන මිද්ද නීවරණය සම්බන්ධව කතා කරමු. තෙරුවන් සරණයි.